ජීවිතයේ අඳුර විනිවිද දකින්නට අඳුරෙන් ආලෝකය කරා ගමන් කරන්නට ඒ නිවැරදි මඟ පෙන්වීම සැදෙන මේ පින්වත් හෝරාව බෞද්ධ රූපවාහිනිය බාහිර පටිගත කිරීමක් ලෙසයි ඔබ වෙත ගෙනෙන්නේ. අද ධර්මදේශනාව පවත්වන ගෞරවනීය දේශකයන්න් වහන්සේ අපි ගෞරවයෙන් යුතුව පිළිගනිමු පූජනීය කැලණිය අජිත ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු අද ධර්ම දේශනාව වෙනුවෙන් Tamanගේ දායකත්වය ගැන කටයුතු කරන්නේ මෙල්බන් බිස්කට් සමාගමේ නිර්මාතෘ AG හින්නිඅප්පුහාමි මැතිතුමන්ගේ 48 වන ගුණ සමරුව නිමිති කරගෙන AHP වීරසිංහ මැතිතුමා ඇතුළු ඒ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් පිරිස. එහෙමනම් දේශකයන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු මෙතෙන් සිට මේ උතුම් වූ ධර්ම දේශනාව පැවැත්වීමට අවසරයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු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 todo. වචනං යතිදං පුඤ්ඤන්ති බබලන හිරු මඩලක්සේ තුන් ලෝම අමා ධර්මයේ ආලෝකමත් කොට සනහවදාල භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ හත පිළි නමස්කාරය වේවා ලෝකනාථ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාව උපදවා ලෝකානුකම්පාවෙන් දේශනා කොට වදාළ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මයටද අපගේ හතපිරි নমස්කාරය වේවා පරමෝත්තම වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රාවක මහා සංඝ රත්නයටද අපගේ හද පිළි නමස්කාරය වේවා අතිගෞරවනීය ප්‍රදේශවාසී සියලු විහාරස්ථානවල වැඩ වාසය කරන නායක ස්වාමින් වහන්සේලා විහාරාධිපති ස්වාමින් වහන්සේලා වරක් ප්‍රමුඛ පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි විශේෂයෙන් මෙනි පින්කමක් සිදු කිරීම පිණිස බොහෝ වාර ගණනාවක් කොළඹ පුරවරේ සිට මෙහි ආගිය මෙලෙබන් ආයතනයේ විදායක ශ්‍රේණියේ පින්නතුන්ගේ පටන් අනිකුත් සේවක සේවිකා මහත් මහත්මේනි ප්‍රදේශ වාසී කාරුණික ශ්‍රද්ධාවන්ත පින්වත්නි මම දැක්කේ මෙතනට එනකොටම මේ කරගෙන තියෙන්නේ මහා පින්කමක් මේක පොඩි පින්කමක් නෙමෙයි. අවශ්‍ය තැනට අවශ්‍ය ආකාරයට අවශ්‍ය දෙයක් අවශ්‍ය පිරිසකට පූජා කරලා තියෙනවා. මේක අපි බොහෝ දිනෙකට ලොකු ආදර්ශයක්. මේ පින්කම ඇත්තම ජනමාත්‍ය තුල ප්‍රසිද්ධ කරන්න හිටපු පින්කමක් නෙමෙයි. මේ මෙලිබන් ආයතන සම්බන්ධ ඒ පින්වත් මහතුරු දෙන්නෙක් මාව මුණ ගැහෙන්න ආවා. බෞද්ධ නාලිකාවට මේ බණට ආරාධනා කරන්න. ඒතර මම ඇහුවා මේකට බෞද්ධයකත් සම්බන්ධයිද? නෑ ස්වාමින් වහන්සේ බෞද්ධ නාලිකාව සම්බන්ධ නෑ. අපිට ඕනේ මේ පළාතට වහන්සේ වඩම්මලා මේ අයට ධර්මයක් ලබා දෙන්න. මම කෝ ඒක බොහොම හොඳයි. මහත්තයා ධර්මයක් විතරක් නෙමෙයි දැන් ඔබතුමාලා මේ ආවාස පූජාවකුත් සිද්ධ කරනවා. ඒ නිසා මේ පින්කම ඒ සිද්ධ කරලා ඉවරලා නිහඬව එතනම මැරෙන්න දෙන්නේ හොඳ නැහැ. මේ පින්කම අපි අනිත් අයට මේ දැකලා හිත පහදවා ගන්න පුළුවන් විදිහට බෞද්ධ නාලිකාවත් සම්බන්ධ කරගෙන මේකට අපි ප්‍රචාරයක් දෙමු. මේක ප්‍රචාරය ප්‍රසිද්ධ වීම පිණිස නෙමෙයි. මොකද මෙලිබන් කියන්නේ ප්‍රසිද්ධ තැනක්. අපි පොඩි කාලේ ඉඳලා. 아무තෙන් ප්‍රසිද්ධ වෙන්න දෙයක් නෑ මෙලිබන් කිව්වාමනේ. මං කෝ මේක කරාට පස්සේ ඔබතුමාලාට තවත් බොහෝ සෙයින් පින් දැස්සෙනවා. ලංකාවේ අස්සක් මුල්ලක් නෑර විතරක් නෙමෙයි. ලෝකයේ බොහෝ රටවල් වල මැද පෙරදිග ඇමරිකානු පළාතේ ඕස්ට්‍රේලියාව අනිකුත් යුරෝපා කරේ බොහෝ රටවල් වල ඉන්න අයට මේ පින්කම දැක බලාගෙන හිත පහදවා ගන්නත් පුළුවන් ඒ අයට මේකෙන් ලොකු ආදර්ශයක් ලබා ගන්න පුළුවන් කියන කාරණේ මම විශ්වාස කළා. ඉතින් මම කියපු දෙයට මේ මහතුරු එකඟ වෙලා හොඳයි ස්වාමීන් වහන්සේ අපි නාලිකාවත් සම්බන්ධ කරගෙන මේක කරමුයි කියලා තමයි මේකට මුල පිරුනේ. විශේෂයෙන්ම මේ පින්කමක් සිදු කිරීමේදී මම ඔබට මුලින්ම කිව්වා මේක මහා පින්කමක් කියලා. බලන්න සාමාන්‍යයෙන් පිරිච්ච තැනට තමයි බොහෝ දේවල් පිරෙන්නේ. පිරිච්ච නැති දේවල් එහෙම හිස් වෙලා වේලිලා යනවා. ඒක සාමාන්‍ය ලෝකේ ස්වභාවයක්. ඒක පන්සල් සම්බන්ධයෙන්ත් එහෙමයි. පෙරිලා තියෙන පින් කැටේටම මිනිස්සු ඔබ ඔබ සල්ලි දානවා මිසක් හිස් පින් කැටේ තියෙන්නේ කොතනද කියලා බලන්නේ ඒ වගේම අපි බොහෝ දිනක් කරන දෙයක් තමයි පිරිච්ච කලයටම පිරලා ඉතිරලා යන්න වතුර පුරවන එක. ඒක කෙනෙකුගේ එහෙම නැත්නම් ඒක ආයතනයක ලැබීමක් වෙන්නත් පුළුවන්. නමුත් නැති කලයට වතුර පුරවන්නේ කවුද? පුරවනව නෙමෙයි බිඳුවක් දෙකක් හරි වැටෙන්න. මම මේ මහත්රුත් එක්ක කතා කරපු වෙලාවේ කිව්වා හිටපු සභාපති මැලිබන් ව්‍යාපාරයේ නිර්මාතෘ හිමිඅප්පුහාමි මැතිදුන් සිහි කරගෙන කරන ගුණානුස්මරණ පින්කමේ 8 වෙනි අවුරුද්ද මේක 48 වෙනි අවුරුද්ද මේක. ඉතින් අවුරුදු 40 ඉඳලා මේ දක්වා මිය පරලෝක සිටින එතුමාණන් සිහිපත් කරලා කරන පින්කම් මාලාවේ තවත් පින්කමක් තමයි මේ ආකාරයට සිද්ධ වෙන්නේ. ඉතින් අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ මේ අද මේ පින්කම සිදු වෙන දොඹගහවෙල මාගන්ධන ඔය ජනපදයේ අභිනවාරාමය ආරම්භ කළා කියන්නේ 2013 අවුරුද්දේ. මීට වසර 5කට පමණ කලින්. ඉතින් වර්තමානයේ විහාරාධිපති පරගහකලේ රාහුල ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් මේ ප්‍රදේශ වාසීන්ට මේ ගෞතම සාසනය තුල නිවන් අවබෝධයට කේන්ද්‍රස්ථානයක් ඇළියට මෙවැනි මේ අඩු පහසුකම් සහිත පළාත්වල කොළඹින් ගොඩාක් ඈත පළාතක මෙවැනි විහාරස්ථානයක් පවත්වාගෙන යනවා කියන එක ඇත්තටම දුෂ්කරයි. ඉතින් ඒකෙදි අපි මුලින්ම පින් දෙනම මෙවැනි පින්කම් සංවිධානය කිරීමෙහිලා ඒ මූලිකව කටයුතු කරන මෙලිබන් ආයතනයේ විදායක ශ්‍රේණියේ සේවය කරන AHP වීරසිංහ මැතිතුමා ඇතුළු විධායක ශ්‍රේණියේ සියලුම පින්නතුන්ට පින්වතියන්ට වගේම සියලුම සේවක සේවිකා සහෝදර සහෝදරියන්ට මේ රැස්කන හැම පිනක්ම ඔබ හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයටම හේතු වාසනා විත්වා කියලා. මම ඔබට අද මෙච්චර දුර බැහැර ඉඳලා ඇවිල්ලා වටිනා යමක් කියලා නොදුන්නොත් ඒක හොඳ මදි. මාතෘකාවට තබා ගත්තේ බුදුරජාණන් වහන්සේ පිනගෙන වදාළ ධර්ම කාරණයක්. උනස් දේශනා කරන මෙන්න මෙහෙම. මා භික්ඛවේ පුඤ්ඤාන භායිත් මානෙනි පින් කරන්න බය වෙන්න එපා. පින් කරන්න බය වෙන්න එපා. සුකස්සේතම් භික්කවේ අතිවචනං යටිදම් පුඤ්ඤං මහණෙනි පින් කරනවා කියලා කියන්නේ පින කියලා කියන්නේ සැපේ උදා කරගන්නවා කියන එකයි. තව තවත් සැපේට කරුණු එකතු කරගන්නවා කියන එකයි. එහෙනම් පින්වත්නි අපි බය වෙන්න හොඳ නෑ මොකටද පින් කරන්න. පින කියන එක හරි පුදුම දෙයක්. පින ගැනම සඳහන් වන බුද්ධ දේශනාවක් තියෙනවා කුද්දක නිකායේ. නිදිකණ්ඩ සූත්‍රය. බුදුරජාණන්සේ විස්තර කරනවා ශ්‍රේමත් ආර්ය වූ උත්තම වූ ප්‍රබල වූ සම්මා සම්බුදු බව ලබන්න පින් ඕන කියනවා. පින් නැති කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ. අපි දන්නවා බණ කතාවේදී අහලා තියෙනවා උන්වහන්සේ දසපාරමී ඉඳන් කෙරුවා කියලා. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී වශයෙන් 30 ආකාරයකට. මේ පාරමිතා කියන්නේ පින්කම්. අපි දන්නවා ජාතක පොත් වහන්සේක තියෙන විස්තර. ඒ බොහෝ ජාතක කතාවන් වල අපිට කියලා දෙන්නේ. යහපත් මිනිස්සෙක් බවට පත් වෙලා මේ අපිට දුර්ලභ ලැබිච්ච මනුස්ස ජීවිතේ උපයෝගී කරගෙන පින් කරන්න කියලා. පින කියන එක පින්වත්නි මේ ජීවිතයේදී කෙනෙක්ව සැනසීමට පත් කරවන කාරණයක්. පින තමයි කෙනෙක්ව පරලෝකියාට පස්සේ පිනවන්නේ, සැපයට පමුණුවන්නේ. පින තියෙන කෙනා සම්මා සම්බුදු බව ලබනවා. පින තියෙන කෙනෙක් තමයි බුදුවරු පහළ නොවන කාලවල පසේ බුදු බව ලබන්නේ. පින තියෙන කෙනා අරහත්ත්වය ලබනවා. අනාගාමී ඵල ලබනවා. සකදාගාමී ඵල ලබනවා. සෝතාපන්න ඵල ලබනවා. පින තියෙන කෙනාට තමයි බුදුරජාන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන්නේ. පින තියෙන කෙනාට තමයි බුදුරජාන් වහන්සේ නමකගේ ශ්‍රී සත්‍තරණේ මුණ ගැහෙන්නේ. පින තියෙන කෙනෙකුට තමයි ශ්‍රාවක මහා සංඝ රත්නේ මුණ ගැහෙන්නේ. පින කියන කාරණය භෞතික වශයෙන් කරන්න පුළුවන්. අභෞතික වශයෙන් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අපේ භාෂාවෙන් කිව්වොත් සල්ලි පාවිච්චි කරලා කරන්න පුළුවන් පින්කමක් තියෙනවා. සල්ලි පාවිච්චි නොකර මුදලේ බලපෑමකට යටත් නොවි කරන්න පුළුවන් පින්කමක් තියෙනවා. දැන් අපි ගත්තොත් දැන් මේ පින්තුන් මේ අභිනවාරාම විහාරස්ථානයේට සංඝ වාසයක් හදලා පූජා කළා. බුද්ධ ශාසනයක කරන්න පුළුවන් ලොකුම පින්කමක් තමයි සංඝාවාසය සංඝාරාමය හදලා පූජා කරන එක. ඒක ධර්මයේ සඳහන් වෙන්නේ මෙහිමයි. කෙනෙක් ඉන්නවා තිරිසන් සතෙකුට කෑම චුට්ටක් දෙනවා. එතනත් පිනක් රැස් වෙනවා. ආනිසංස 100යි. තව කෙනෙක් ඉන්නවා කිසිම සිල්වත් බවක් නැති මිනිස්සෙකුට කෑම ටිකක් දෙනවා. ආනිසංස දහසක් ලැබෙනවා. තව කෙනෙක් ඉන්නවා. බුද්ධ ශාසනයකට අයිති නෑ. නමුත් ඉන්නවා පන්සිල් රකින මිනිස්සෙක්. එහෙම කෙනෙකුට කෑම ටිකක් දෙනවා. ආනිසංස ලක්ෂය. කෙනෙක් ඉන්නවා බුද්ධ ශාසනයට අයිති නැති නමුත් කෙලෙස් වලින් අත් මිදෙන්නට ඕනේ කියලා පංචකාම සම්පත් අතහැරලා වනගත වෙලා එහෙමත විවිධ තැනකට වෙලා කෙලෙස් තව තව ඉන්න කෙනෙක් ඉන්නවා. අපි ගත්තොත් සාදුගුරු ඍෂිගුරු කියලා කියන්නේ. අපි දු එහෙම කෙනෙක් වනාන්තරයක ඉන්නවා. ඕන කෙනෙක් ගිහිල්ලා එහෙම සාදුවරයෙකුට ඍෂිවරයෙකුට දාන ටිකක් පූජා කරගන්නවා. ආනිසංස කෝටි ලක්ෂයක් ලැබෙනවා. කෙනෙක් ඉන්නවා බුද්ධ ශාසනයේ සෝවාන් වීම පිණිස ප්‍රතිපදාව අනුගමනය කරන ශ්‍රාවකයෙකුට එතනදී ගිහි පැවිදි කියලා දේශනා කළා නෑ. සෝවාන් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයෙකුට පැවිදි උත්මයෙක් වෙන්නත් පුළුවන්. ගිහි උපාසකයෙකු උපාසිකාවක් වෙන්න පුළුවන්. ඒක උපාසක උපාසිකා කියලා කියන්නේ තෙරුවන් සරණ ගිය කියන අදහස. එහෙම කෙනෙකුට ආහාර වේලක් දුන්නොත් අප්‍රමේයයන් අසංකේයයන් වදා රැස්න පින ප්‍රමාණ කරලා කියන්න බෑ. මහා මේරු පර්වතය වගේ. ආකාශය වගේ. මහා මුහුද වගේ. මහා පොළොව වගේ කියලා ප්‍රමාණ කරන්න බෑ. අප්පමෙය අසංකේය. අසංකේය කියන්නේ මෙන්න මේකයි ඒ ඉලක්කම කියලා එකයි බින්දු මෙච්චරයි කියලා සංඛ්‍යාවකට ගන්නට බෑ. ඒ තරම් පිනක් රැස් වෙනවා. සෝවාන් වීම පිණිස මාර්ගය අනුගමනය කරන ශ්‍රාවකයෙකුට දානි ටිකක් පූජා කරගත්තු. මානෙනේ එහෙම එකේ සෝවාන් ශ්‍රාවකයෙකුට යම් කෙනෙක් දාන ටිකක් පූජා කරාට පස්සේ රැස්සෙන පිනගෙන අමුතුවෙන් කියන්න ඕන කියලා බුදුරජාණන් මේ විතර විස්තර කරලා පවසන මහණෙනි මේ ආකාරයට කෙනෙක් ඉන්නවා අර සෝතාපන්න මාර්ගයේ ගමන් කරන සිය දෙනෙකුට දෙන ආහාර වේලට වඩා එකම එක සෝතාපන්න ශ්‍රාවකෙකුට දෙන දානීය මහත්ඵලයි කියනවා. සෝවාන් ශ්‍රාවකයෝ සිය දෙනෙකුට දෙන දාණයට වඩා එකම එක සකදාගාමි ශ්‍රාවකෙකුට දෙන දාණය මහත්ඵලයි මහානිසංස. සකදාගාමි ශ්‍රාවකයන් සියක් නමකට දෙන දාණයට වඩා එක මේක අනාගාමි ශ්‍රාවකෙකුට දෙන දාණය මහත්ඵලයි මහානිසංස. අනාගාමි ශ්‍රාවකයන් සියක් නමකට දෙන දාණයට වඩා එකම එක රහතන් වහන්සේට දෙන දාණය මහත්ඵලයි මහනිසංසයි. රහතන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා එක මේක පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි මහනිසංසයි. පසේ බුදුරජාණන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා එකම එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි. සම්මා සම්බුදු කෙනෙකුට පෞද්ගලිකව දෙන දාණයට වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි. දන්පැන් පූජා කිරීමේ උපරිමය ඔච්චරයි. ඔතන ගියාට පෙන්වන පිළ. මහණෙනි කෙනෙක් ඉන්නවා සිව් දිසාවෙන් වඩින. ඒ සිව් දිසාව කියලා කියන්නේ ඕනම පැත්තකින්. අපි ගත්තොත් අපේ ලංකාවේ ක්‍රමයට අනුව කොළඹ පළාතෙන් වෙන්න පුළුවන්. එහෙනම් පහනම කුඩිම්බිගල පැත්තෙන් වෙන්න පුළුවන්. කතරගම හම්බන්තොට පැත්තෙන් වෙන්න පුළුවන්. බදුල්ල බණ්ඩාරවල පැත්තෙන් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනුරාධපුරේ පොළොන්නරුව. එතන යහට තියෙන පළාතක ඉඳලා වෙන්නත් පුළුවන්. අනේ මේ හැම දිශාවෙන් වෙන මහා සංඝයාට උපකාරයක් හැටියට මම මේ කුටිය මම මේ සේනාසනය මම මේ සංඝාවාසය බුද්ධ ශාසනයට සංඝ සතුකට පූජා කරනවා කියලා පූජා කරනවා. මහණෙනි බුදු කෙනෙකුට දෙන දාණයට වඩා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන රහතන් වහන්සේලා රහත් භික්ෂුණීන් වහන්සේලා වැඩම කරලා දෙන දානටත් වඩා මේ සංඝාවාස පූජාව මහත්ඵලයි මහානිසංසයි කියලා. කෙනෙක් ඉන්නවා සම්පූර්ණයෙන්ම සංඝාවාසයක් හදලා පූජා කරන්න එයාට හැකියාවක් නැහැ. හැබැයි ගඩොළු කීපයක් සිමෙන්ති විටියක් අපි ගත්තොත් වැලි කියුබ් කාලා කළුගල් ටිකක් පූජා කරනවා. සෙලිගිත හඩුවක්, උළුවස්සක්, ජනේලයක් දොරක්. මහත්ඵලයි මහනිසංසයි. හිතන්නට ඕනේ මේක සංඝාවාස පූජාවක්සේ පූජා වේවා. ශාසනයේම පූජා වේවා. ඒකාන්තයෙන්ම මහත්ඵලයි මහනිසංසයි. මේ පින්නතුන් සිත කරන්නේ හිස් සංඝාවාසයේ පූජා කිරීම විතරක් නෙමෙයි. බුදුරජාණන් දේශනා කරනවා සියල්ල පූජා කළා වෙන්නේ මොනවා පූජා කරාමද කියලා දවස දෙවි කෙනෙක් අහනවා. සියලු දේවල් පූජා කරා වෙන්නේ මොකක් පූජා කරාමද? බුදුරජාණන් වහන්සේ දෙවිද සියලු දේවල් පූජා කරා වෙනවා කියනවා සංඝාවාසයක් හදලා පූජා කරාම. ඒ සංඝාවාසය කියලා කියන්නේ වික්ෂුන් වහන්සේ නමාදන් පොළේ දැන් ඔබ ජීවත් වෙන ගේ වගේ. වික්ෂුන් වහන්සේලාගේ නිවාස නිවාසය වෙන්නේ මොකද්ද? පන්සල, ආරාමයේ භාවනා මධ්‍යස්ථානය, සංඝාරාමය. එතකොට සංඝාරාමයක් පූජා කරන එක විතරක් නෙමෙයි මේ පිළිතුරු කරලා තියෙන්නේ. සියල්ල පූජා කරලා තියෙනවා. විදුලිය ලබා දීලා ගෘහ භාණ්ඩ ගෘහ භාණ්ඩ කියලා කියන්නේ අතන ගෘහ භාණ්ඩ කියන එක නෙමෙයි එතන යෙදෙන වචනේ. සංඝයාගේ ප්‍රයෝජන උදෙසා ආසන සැතපෙන්න ඇඳන් ඒ පැදුරු කොට්ට මෙත්ත ආදී මුළුතැන්ගේ කට්ටල වීතුරු පිගම් බාණ්ඩ ඒ සියල්ල කේතල් පඩික්ක මේක පූජ කරලා තියෙනවා පාපිස්සේ ඉඳලා පූජා කරලා තියෙනවා. මම කියන්නේ ඔබ අත ගහලා තියෙන්නේ නියම තැන. මම එනකොට අපේ රීදුරු මහත්තයත් එක්ක කිව්වා මෙන්න කරලා තියෙන පින. මේක තමයි සුපිරි පින්කම. තියෙන තැනට වැක්කෙන්න ලැබෙනවා. තියෙන තැනට කවුරුත් යනවා. තියෙන තැනට කවුරුත් දෙනවා. නැති තැන කවුරුත් බලන්නේ නැහැ. ගිහියත් එහෙමයි. පැවිදි අයත් එහෙම. ගිහි ඥාතියින් උනත් බලන්න. තියෙන බොහෝ ඥාතියින් ගිහි ඥාතියින් දිහා බලන්නේ නැහැකම් කියන්නේ ඇයි? අඩුව ආදායම් ලැබි. පීඩ පන්තියේ. එහෙම නැත්නම් මධ්‍යම පන්තියේ. නැහැකම් කියන්න බෑ මදි පුංචිකමක් ඇති වෙයි කියලා. කොච්චර නැහැකම් කියන්න බෑයිද කියලා කියන්නේ ඇතැම් දරුවෝ ලොකු රස්සා කරලා ඉගෙන ගන්නවා. උපාධි ගන්නවා. පිටරට යනවා. ලංකාවේ හරි විශේෂ රස්සා කරනවා. බුලත් පිට කන තාත්තව සමාජයේ පෙන්නට ලැජ්ජයි. තාත්ත නාතු මිනිස්සෙක්. කනවාට මිනිස්සෙක්. ගමේ ගොවියෙක් කියලා. අම්මා ජීවිතය දින බුලත් පිට කන අම්මා කෙනෙක්. දතකුත් දෙකකුත් එහෙමින් හැල්ලා තියෙන්න පුළුවන්. ඉස්කෝලේ ගිහිල්ලා ලොකු අධ්‍යාපනයක් ලබලා නැහැ මෝඩයි. නමුත් මේ මෝඩ නාටු කනාටු අම්මයි තාත්තයි මඩියේ බැහැලා ගොවිතැන් කර කර බුලත් කොටේ බුලත් කඩ කඩ ඇතැමට තේවත්තේ කූඩැල්ලු කඩ කඩ තේදලු සමග දරුවන්ට අධ්‍යාපනය ලබා දීලා ඉහළටම යවුවා. ඉහළටම ගියාට පස්සේ සරුංගලයට ගියා වගේ සරුංගලයට අමතකයි අනේ මම උඩට ආවේ නූල නිසා නේද? ඒ වගේ. හරි පුදුමයි. ඒක නිසා ගිහි සමාජයේ වුණත් නැති බැරි මිනිස්සයාට සැලකිලි හරි අඩුයි. නැති බැරි නිසා. තෑග්ගක් උනත් තරයි යනකොට තියෙන තැනට තමයි වටිනාම බබලන තෑග්ග අරයි යන්නේ. නැති තැනට ෆෝර් සිටි එකකින් පෙතිකවම පහන් ගෙඩියක්වත් අරන් යන්නේ නැහැ පින්වත්නි. ඔහයි තත්ත්වෙ. පන්සලුත් එහෙමයි. මම මේ රටේ විතරක් නෙමෙයි පිට රටවල බණවත් වඩිනවා. ඒතර අපි දකින්නවා වික්ෂුන් වහන්සේලාගේ ජීවිතත් හැම අතින්ම සැප පහසු ජීවිත තියෙනවා. ඒක උන්වහන්සේලාගේ පෙර පින. සසරේ හොඳට දන් දීලා හොඳට සිල් රැකලා හොඳට පින් කරලා උන්වහන්සේලා හොඳට සිව්පස්සේ වැගිරෙන තැන්වල මහානකම් දරලා හොඳ ජීවිත ගත කරනවා. ඒකෙන් අදහස් කරන්නේ උන්වහන්සේලා සිල් රකින්නේ නැහැ කියන එක නෙමෙයි. උන්වහන්සේලා සත්‍ය පවණේ සීලියත් ආරක්ෂා කරගෙන උන්වහන්සේලා හොඳට සිව්පස්සේ අඩුපාඩුවක් නැතුව තම ශාසනික වත්පිළිවෙත් වල නිරත වෙනවා. හැබැයි පින්නතර ගිහියනි වගේම පන්සල් ගත්තත් වැක්කිරෙන පන්සලට වැක්කිරිලා යනවා. දානි වන්දනට වඩා දානි විසික් කරනවා. නැති පන්සලට. හරි තමන් සම්බයට තියෙන බත් ටිකක්වත් ලැබෙන්නේ නැහැ. ඒ ව්‍යංජන වලට සුවඳ තුන පහ නැහැ. ගරම් මසාලා දාලා නැහැ. ඒ පාන් වලට ගන්න බටර ජෑම් නැහැ. තොරතුරු හොඳ හොඳ නම් දරපු චොකලට් නෑ. එහෙම කටුක ජීවිත ගත කරන විහාරස්ථාන මේ ලංකා පුරා ඕන තරම් තියෙනවා. මම මේ කියන්නේ සමාගම් වල පින්වත්නි යමක්කමක් වැඩිපුර තියෙන පන්සල් වල මහා හිමිවරුනි නායක ස්වාමින් වහන්සේලා වරුනි ප්‍රභු පින්නතුනි දානපතියනි ඔබ දියුණු කරනවා නම් දියුණු කරන්න මෙහෙම තැන් හොයලා අර වගේ තැන් වලට කරන්න එපා කියන නෙමෙයි කියන්නේ. අපි එහෙම දේවල් දැන් දියුණු කරලා තියෙනවා. අපි බොහෝ විට කරන්න දියුණු වෙච්ච තැන් කඩ කඩා හදනවා, හද හදා කඩනවා, හදලා ආයි කඩනවා, කඩලා ආයි හදනවා. එකම දේ එකම විදිහට කරනවා. නැති තැනට හරියට වැසිකිලියක්වත් නැහැ. බෝධි ප්‍රාකාරයක් නැහැ. පුංචි ස්තූපයක්වත් නැහැ. මුකවත් නැහැ. දැන් බලන්න මේ ධර්මශාලාවේ බිම කොන්ක්‍රීට් එකක්වත් නැහැ. වීඩියෝ එකෙන් පෙන්වන්න පුළුවන් නම් පෙන්වන්න පොඩ්ඩක් හරවල. වීඩියෝ දර්ශන වලින් අරගෙන පෙන්වන්නේ මේ වීඩියෝ කරන මහත්තු. මේ මැටි පොළවේ මේ වේදිකාව ලස්සනට ඔබට පෙන්වනට කැමරාවට මේ වේදිකාව කෘතිමව හදපු එකක්. මම මේ ඉන්නේ බම් ගොඩක් උඩ. කාපට් එකක් දාලා. මේ වගේ දැන් හොයලා උදව් කරන්න, උපකාර කරන්න. පුදුම පිනක් රැස් වෙනවා. අනිත් මේ පහත් තුළ ඉන්න මිනිස්සු කෝටිපතියෝ නෙමෙයි. අහිංසකගේ ජීවිත ගත කරන උදවිය. ධර්ම ප්‍රචාරය වුණත් කොළඹ ගම්පහ නුවරවටට විතරයි තියෙන්නේ. ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා මේ වගේ ගම් වලට එනවා අඩුයි. ඇයි? උන්වහන්සේලාව ගමකට වඩම්මන්න සෑහෙන මුදලක් වේදම් කරන්න වෙනවා. මම මේ බණ කියන අපේ ස්වාමීන් වහන්සේලාට කියනවා. ගමන් ගාස්තු විතරක් පරිමහගෙන පිරිකරයක්වත් අපේක්ෂා නොකර මේ වගේ පළාතවල වහන්සේලා වඩින්න. එකම දැනට නෙමෙයි. මානසික භාවනාවට සටහන් කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එතන විතර කොළොම් රට ඉලක්ක කරගෙන නෑ මම හිතන්නේ මාසෙක දවසක් හරි වෙන්න ඕනි මේ වගේ තැන් වලටයි බණ කියන්නේ. බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම එකම පිරිසක් ඉලක්ක කරගෙන ධර්ම ප්‍රචාරය කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ මාසික සීල භාවනා වැඩසටහන් කරේ නැහැ. එකෙන් එකෙන් අදහස් කරන්නේ ඒක වැරදි, ඒක අකුසලයක්, ඒක පාපයක් කියන එක නෙමෙයි. උන්වහන්සේ හැමතිස්සෙම හොයාගෙන ගිය අලුත් පිරිසක්. ධර්මී නැති පිරිසක්. මම කාලයක් මේ සාසක සේවාව කරනකොට වැඩ හිටිය පොළොන්නරුවේ. පුදුම විදිහට පින් කරගත්තා. පොළොන්නරුවේ හිටිය මිනිස් සෝමාවතී වැඳලා නැහැ. මම අත්‍යත්ත කතා කරලා, ත්‍රිවිල් කතා කරලා, කුලී ගත කතා කරලා පොළොන්නරුවේ ඉන්නේ සෝමාවතී වැඳපු නැති අය පොළොන්නරුවේ ඉඳගෙන ගියා. බොහෝ ස්වාමීන් වහන්සේලා සෝමාවතිය දන්නේ නැහැ. ඒව ඒ අය එක්කගෙන ගිහිල්ලා මම වන්දනා කෙරුවා. ඒකෙන් මම ගොඩක් සතුටු වෙනවා. ඒ නිසා අපි ගිහි පැවිදි දෙපිරිස හැටියට අද මේ මෙලිව නායතන විදායක ශ්‍රේණියේ පින්නතුන් මුල්ලලා කරන පින්කම ධර්මදේශනාවක් විතරක් නෙමෙයි. මේකෙන් ලැබෙන ලොකු සමාජ පණිවිඩය අපි අවබෝධ කරගන්න තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා බුදුරජාණන් දේශනා කරනවා සියල්ල පූජා කරා වෙනවා සංඝාවාසයක් බුද්ධ ශාසනයට පූජා කිරීම ඔන්න මුදල රැස් කරලා කරන පින්කම් එතනින් ආවරයි. ඔකට කටින පින්කමක් දාගන්න. මහා පින්කම හැටියට. ඊට පස්සේ තියෙනවා මුදල් රැස් වෙන්නේ නැති පින්කම්. ඒක කොළොන් රටේ ඉන්න අය විතරක් නෙමෙයි. මොණරාගල, සියඹලාණ්ඩුව, පානම, අම්පාර එතනින් එහාට ඒ හැම දිනාටම මේ පින් කරගන්න පුළුවන්. බෞද්ධ සමාජයේ ඇති හැකි නැති බැරි නගරයේ ගමේ කොළඹියේ ඉන්න සියලු දෙනාම කියන කතාවක් තමයි සල්ලි තියනවනම් ඉතින් පින් කරන්න පුළුවන්. නැති බැරි මිනිස්සු කියනවා අපිත් දන්නවා සල්ලි තියනවනම් දිගහැරලා පින් කරන්නේ කොහොමද කියලා. ඒ කතාව ඇත්තක් තියෙනවා. දැන් මම ඔබට කියුවා මුදල් වියදම් කරලා කරන්න තියෙන පින්කම් වල උපරිමය. මොකද්ද? බුද්ධ ශාසනයක් මුල් කරගෙන පන්සල ආරාමයක් විහාරයක් සංඝාරාමයක් අඩුම තරමින් භාවනා කුටියක් ස්වාමීන් වහන්සේ නමකට වැඩේ ඉන්න කාමරයක් හදලා දීම තමයි ලොකෝ පින්කම්. මෙන්න මේ පින්කම් ටික ඔක්කොම සිද්ධ වෙන්නේ සත පහකවත් මුදලක් වියදම් වෙන්නේ නැතුව. පළවෙනි එක. පහන් සිතින් බුදුරජාණන් වහන්සේව සරණ යනවා. පහන් සිතින් කියන්නේ බුදුරජාණන් වහන්සේව පිළිගැනීම ගැන සතුටු වෙනවා. අනේ බුද්ධ කියන නමත් ලෝකයේද කොයිතරම් දුර්ලභයිද? බුද්ධ කියන නමත් ලෝකයේද ඇහෙන්නේ කලාතුරකින් නේද? අනේ මම මේ බුදුරජාණන් වහන්සේ සරණ යමි. ඔන්න පහන් සිතින් සරණ යනවා බුදුරජාණන් වහන්සේව. පුඤ්ඤා විසන්දෝ කුසලා විසන්දෝ සුකස්සහාරෝ සග්ග සංවත්තනිකෝ පුණ්‍ය ගංගාවක් කුසල ගංගාවක් සැපයක්ම ලැබෙන දෙයක් සුගතියට යන්න හේතු වෙන පළවෙනි කාරණේ කියනවා බුදුන් සරණ යාම සල්විලන් වුණා සල්විලන් වුණේ ඕන කෙනෙකුට බුදුන් සරණ ගත්තාම සරණ යන්න පුළුවන් නේ ඒකල මුදල් වේදන් වෙන්නේ අර කලින් කිව්ව පින්කම් වලට වඩා මේක පෙරමුණට එනවා. මොකද්ද? බුදුන් සරණ යාම මොන සිතින්ද? පමන් සිතින්, ශ්‍රද්ධා සිතින්. ඊළඟ එක. පමන් සිතින් ශ්‍රී සත්‍තරණේ සරණ යනවා. සතුටුයි ධර්මයක් ලැබීම ගැන. ධර්මයක් අහන්න ලැබීම ගැන සතුටුයි. ඒකේ නාම සාදු සාදු සාදු කියලා ධර්මයේ ගුණ සිහි කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. සරණ යනවා. ශ්‍රාවක මහා සංඝ රත්නය පහන් සිටි. කොහොමද පහන් සිටි ශ්‍රාවක සංඝයා සරණ යන්නේ? පහන් සිටි ශ්‍රාවක සංඝයා සරණ යන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන හිතලා. මුගලන් මහරහතන් වහන්සේ ගැන හිතලා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගැන හිතලා අනුරුද්ධ මහරහතන් වහන්සේ ගැන හිතලා ආනන්ද මහරහතන් වහන්සේ ගැන හිතලා ලංකාවට ධර්මය වඩවාගෙන ආපු මිහිඳු මහරහතන් වහන්සේ ගැන හිතලා අපිට පුදුම විදියට හිත පහදවා ගන්න පුළුවන් කවුරු ගැනද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය ගැන ඒ විතරක් නෙමෙයි අපි දැන් මේ වර්තමානයේ වික්ෂුන් වහන්සලා පරිහරණය කරන්නේ 2500 වෙනි බුද්ධ ජයන්තියට සම්පාදනය කරපු ත්‍රිපිටක පොත් වහන්සේලා මේ ත්‍රිපිටක පොත් වහන්සේලා සම්පාදනය කිරීමේදී පුදුම විදිහට මීට අවුරුදු 50කට කලින් වැඩ හිටපු 60 70කට කලින් වැඩ හිටපු ස්වාමීන් වහන්සේලා පුදුම පරිශ්‍රමයක් දරලා තිනවා. එතකොට උන්වහන්සේලා අවුරුදු 10 12 15 මේ පිණිස උත්සාහරන් තියෙනවා. ඒක පොතක් පරිවර්තනය කිරීමට තව පොත් 100ක් පෙරලන්න වෙනවා. තව බොහෝ පිරිසකින් සාකච්ඡා කරන්න වෙනවා. නිවරද්දභාවයේ තේරුම් ගන්න. එහෙම මහන්සි අරගෙන තමයි බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව එලි දකින්නේ. උන්වහන්සේලාව සරණ යන්න ඕනේ පහන්සිතින්. සාදු සාදු කියලා. වර්තමානයේ වැඩ සිටින අඩුම තරමින් ඔබේ අවමංගල්‍යයේදී පාංශු කුලයට වැඩම කරන හය දවස් ධර්මදේශනට වැඩම කරන හත් දවස් සාමික දාණයට වැඩම කරන ශ්‍රාවක සංඝයා සරණ යන්න ඕන කෙනෙක් සසුන්ගත වෙන්නේ පිනක් නිසාමයි හැබැයි සසුන්ගත වෙන අය පින් වැඩි කරගන්න මහන්සි ගන්න ඕනේ එතකොට මේ පොන්ති සාමණේර ස්වාමින් වහන්සේලගේ ඉඳලා මහානායක අපේ මහා ස්වාමින් වහන්සේ දක්වාම අපි පහන් සිතින් සරණ යන්නට ඕනේ. මේ බුදුරජාන් වහන්සේ නිසා මහාන වෙච්ච අයනේ. බුදු පිහිට පතාගෙන මහාන වෙච්ච අයනේ කියලා ඔන්න ශ්‍රාවක සංඝයාව පහන් සිතින් සරණ යනවා. ඒ විතරක් නෙමෙයි. බුදුරජාණන් දේශනා කරනවා මේ අභෞතිකව මානසිකව රැස් කරන්න පුළුවන් පින්කම් අතර තවත් පින්කම් පහක්. දැන් අර කලින් කිව්ව භෞතික පින්කම් වලට වඩා පහන් සිතින් බුදුන් සරණ යාම, ධර්මයේ සරණ යාම, සංඝයා සරණ යාම මහත්ඵලයි මහානිසංසය. ඒක විස්තර කරන්නේ පුඤ්ඤාපිසන්දෝ. පින් ගංගාවක්. කුසලාපිසන්දෝ. කුසල ගංගාවක්. සුඛස්සහාරෝ. සැප ලැබෙනවා. සෝවග්ගිකෝ. ස්වර්ගයේ ඉපදීමට හේතු වෙනවා. සුඛ විපාකෝ. සැප විපාක ලැබෙනවා. තෙරුවන් සරණ යාම පහන් සිතින් ඒ වගේම යම් කෙනෙක් තෙරුවන් සරණ ගිහිල්ලා පහන් සිතින් සතුන් මැරීමෙන් වළකිනවා. සතුන් මැරීමෙන් වළකිනවා කියලා කිව්වට පස්සේ අපිට මතක් වෙනවා මෙලිබන් නායතනේ. අබේදානමේ පින්කම් හරියට සිද්ධ කරනවා. මට හිතෙන්නේ මේ මරණයට නියම වෙච්ච ගවයෝ දහස් ගාණක් නිදහස් කරලා තියෙනවා. අපි ඒකට විශේෂයෙන් පින් දෙන්න ඕනේ. ඒතර එහෙම සමාගම් මුල් වෙලා එහෙම පින්කම් සිද්ධ කරනවා. ගමේ ගොඩේ අයට මෙහෙම කියන්න ඕනේ. කොහොමද බෞද්ධයෝ ගවමන් අනුභව කරන්නේ? නැහැ. හැබැයි පින්වත්නි, අබේදානිය ලැබෙනන ගවයන් විතරක් නෙමෙයි. මම මේ වනගත ප්‍රදේශවල වැලිමෝ, වල්ලූරෝ, මෝ වෙන්න පුළුවන්. වෙනියම් වනසත්තු වෙන්න පුළුවන්. ඔබ ඒ ඇයිට අභිදානය දෙන්න. බුදුරජාණන් වහන්සේ ඔබේ ගෙදරට වඩම්මලා දෙන දානෙට වඩා ඒක මහත්ඵලයි මහානිසංසයි. සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා වඩම්මලා දෙන දානෙට වඩා ඒක මහත්ඵලයි මහානිසංසයි. දඩයන් කිරීමෙන් අත් මිදෙන්න. සතුන් මෙරීමෙන් අත් මිදෙන්න. ගෘහණියන්ට අපේ සහෝදරියන්ට මේ අම්මලාට කියන්නට ඕනේ. අබේ දානය කියලා කියන්නේ ඔබේ මුළු තැන්ගේ ගමේ වාසාවිකුත් පිළිකන්නේ ඉන්න කැරපොත්තත් අයිති මේකට. කූඹියත් අයිති. කොඩියත් අයිති. ඇඹලයත් අයිති. මේකට ඒ කෘමි සත්තුත් අයිති. සතුට මෙරීමෙන් අත් මෙදෙන්න. බුද්ධ ප්‍රමුඛ රහතුන්ට දෙන දාණයට වඩා සතුන් මෙරීමෙන් වැළකීලා රැස් වෙන පින මහත්ඵලයි මහන්සංසයි. සොරකම් කිරීමෙන් වළකින්න. අපිට නැති නිසානේ අපි හොරකම් කරන්නේ නෑ. ඒක නිදහසට කාරණයක් නෙමෙයි. ඒ හොරකම සාධාරණ වෙන්නේ නැහැ. ඔබ දන්නවද සොරකමෙන් පුංචි ලාභයක් ලැබෙන්න පුළුවන්. හැබැයි උපදින උපදින ජීවිතවල පින තිබිලා manuss ලෝකෙට ආවොත් ධන හානි වෙනවා. එක්ක ගින්නට පිච්චෙනවා. ගම් වතුරක් හරි ඇවිල්ලා ගහගෙන යනවා. බලාගෙන ඉඳි නාය යනවා. හොරු ඇවිල්ලා අරගෙන යනවා. මිනිස්සු හොරොප්පු හදලා ලියා ගන්න. ආණ්ඩුවෙන් පවර ගන්නවා අපිට වන්දි දෙන්නේ නැහැ. සංසාර හොරකම් කරලා තිබ්බොත්. තේරෙනවද? එහෙනම් හොරකමෙන් වළකින්නට ඕනේ. ඔබේ ධනෙ විනාශ වෙනට ඔබ කැමති නැහැ. එහෙනම් කාගේවත් දෙයක් හොරකම් කරන්න එපා. අඩු ගානේ අනුන්ගේ වත්තක තියෙන දර කෝට්ටක්වත්. පලා මිටක්වත්. පොල් ගෙඩියක්වත්. එපා හොරකම් කරන්න. ඒ සොරකමෙන් වැළකීම බුදුරජාණන් වහන්සේට පූජා කරන දාණයට වඩා මහත්ඵලයි මහානිසංසයි රැස්සෙන පින. ඔබ විවාහක වෙන්න පුළුවන්. අවිවාහක වෙන්න පුළුවන්. අන්කාන්තාවක් අමාරු දාන්න එපා. අනිත් පවුලක් කඩාකප්පල් කරන්න එපා. ඔබ බිරිඳක් වෙන්න පුළුවන්. අනිත් ස්වාමියෙක්ගේ ඇසුර පතන්න එපා. අනිත් ගෑන ළමයෙක්ව දූෂණය කරන්න එපා. පිරිමි ළමයෙක් එක්ක පොළඹව ගන්න එපා. ඒක බුදුහාමුදුරන්ට පූජා කරන දාණයට වඩා මහත්ඵලයි මහන්සන්සයි. කාමී වර්තවා හැසිරීමෙන් වැළකීලා රැස් වෙන පින. බොරු කීමෙන් වළකිනවා නම් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පූජා කරන දාණයට වඩා මහත්ඵලයි මහන්සන්සයි. බොරු කීමෙන් වැළකී. ඔබ මද්දසාර පාවිච්චි කරන්නේ නැද්ද? දැන් අපි දන්නවා මද්දසාර ගත්තොත් එහෙම ඇතැම් සමාගම් වල වර්ෂ අවසානයේ එහෙම නැත්නම් අප්‍රේල් කිට්ටු වෙලා ලොකු සංවස්සර. ලොකු උත්සව තියෙනවා. ප්‍රේ සම්භාෂණ තියෙනවා. ඇතැම් විට ලක්ෂ ගණන් වියදම් කරනවා. ඒ වියදම් කරන වියදම් කිරීමට වැඩිපුරම වියදම් වෙන්නේ මධ්‍යසාරවලට. වැඩිපුරම වියදම් වෙන්නේ මස් මාංශවලට. ඒ වගේ පින්වතුන්ට අපි කියනවා සේවක සේවිකාම සතුරු කරන්න ඕන මේ වගේ පලාතකවල මේ වගේ පින්කම පටන් ගන්න. ජීවිතේ ඔබට කවදාවත් අමතක වෙන්නේ ආන් එක තියෙනවා අනුස්මරණීයයි කියලා. අනුස්මරණීයයි තේරෙනවා. එතකොට මද්දසාර පාවිච්චියේ මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම බුද්ධ ප්‍රමුඛ රහතුන්ට දෙන දාණයට වඩා මහත්ඵලයි මහානිසංසයි. දැකලා පන්සිල් වල බලි. ඊළඟ අපි සල්ලි නෑ සල්ලි නෑ පින් කරන්න අපිත් දනි. සල්ලි තියනවා පින් කරන හැටි කියලා කියන එක හරිද? නෑ. ඒ ඔබ කියන්නේ එක්තරා පින්කම් ටිකක් විතරයි. තෙරුවන් සරණ යන්න, පන්සිල් ආරක්ෂා කරන්න. සතයක්වත් වේදන් වුණාද? නෑ. ඊට පස්සේ එතනින් තවත් විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, දේශනා කරනවා. තෙරුවන් සරණ ගොස් පහන් සිතින් පන්සිල් රකින්නටත් වඩා පින් දැස්සනවා කියනවා යම් කෙනෙක්. දයතු හිත තැම්පත් කරගෙන විනාඩි කීපයකට හරි මෛත්‍රී භාවනාව කරනවා නම් ඒක පිළි අග්‍ර ඉහළ මහණිය මෛත්‍රී භාවනාව බලන්න තරහ නිසා මිනිස්සු කොච්චර අපරාධවල පැටලෙනවද තරහ නිසා ප්‍රේමවන්තයා ප්‍රේමවන්තියෝ මරණ පෙම්වතාව මරනවා. බිරිඳ සැමියව ඝාතනය කරනවා. සැමියා බිරිඳව ඝාතනය කරනවා. දෙමාපියන් දරුවෝ ඝාතනය කරනවා. දරුවෝ දෙමාපියන් ඝාතනය කරනවා. ගම්මු ගම්මුම ඝාතනය කර ගන්නවා. ඇතැම් විට ප්‍රශ්නේ මොකද්ද? වැටමායිම, පොල් ගෙඩිය, කොස් ගෙඩිය, පලා මිට, දර කෑල්ල. මොකද එහෙම වෙන්නේ? මේ හිතේ මෛත්‍රියට මෙත් සිතට ඉඩක් ලබා දීලා නැහැ. එහෙනම් මෙත් සිතට ඉඩක් ලබා දෙන්න ඕනේ. මේ පසුගිය සතියේ ලංකාව තවත් ලෝක වාර්තාවක් තිබ්බා. ඒ තමයි සියදිවි නසා ගන්න ලෝකයේ සීළු රටවල් වලින් කප් එක ගත්තා. කොච්චර මානසික ආතතියකින්ද ඉන්නේ මේ බණ මොකද්ද කියලා හිතනවා අපි කියන්නේ. නේ? මේ බණට කියනවනම් සීදී නසා ගැනීම තුන් සීදී නසා ගැනීම තුන් සීදී නසා ගැනීම තුන් කියලා ඔන්න ඒක ලෝක වාර්තාව තිබ්බට කමක් නෑ ඊයේ. මේ බණ වලටම කියන්නේම වැරියන් කියලානේ. අපි කොච්චර බණට කියනවද? මේ ජීවිතයේ දුර්ලභයි, මිනිස්කම දුර්ලභයි. නේ? ආයේ ලේසි මිනිස් ජීවිතේ ලැබෙන්නේ එහෙනම් ධර්මයේ උනත් ප්‍රචාරය වෙලා තින්නේ එක්තරා පිරිසකට විතරයි. ඒකෙන් අදහස් වෙන්නේ ඒකයි. ධර්මයට හුරු වෙච්ච ධර්මයට පුරුදු පුහුණු වෙච්ච ජීවිතේ කවදාවත් තමගේ ජීවිතේ විපතේ හෙලා ගන්නෑ. තමගේ ජීවිතේට හානි කරගන්නෙත් නෑ. අනුන්ව නසන්නේ වනසන්නෙත් නෑ. එහෙනම් පින්වත්නි. සේදවි නසා ගැනීමේ අංක 1 අපිට ආඩම්බරයක්ද? කොච්චර ලැජ්ජාවක්ද කියලා බලන්නකෝ. මෙච්චර බුදුබණ කියන බුදුබණ ඇහෙන රටේ ඇයි මෙහෙම වෙන්නේ? මෙත් සිත නෑ. අපි තුන් වේල ආමාශයට ශරීර දාගත්තට අපේ මනස පාළු වුණා, මනස හිස් වුණා, මනස එහෙම් පිටින්ම මන්ද පෝෂණයෙන් පෙළුණා. ශරීර තර වුණාට මනස තර වුන්නේ හිත තර වුන්නේ ශරීර පෝෂණය කළාට මනස පෝෂණය වුන්නේ මනස පෝෂණය කළේ නැහැ. මනස පෝෂණය කරන්නේ මනස ලස්සන කරන්න මනස තර වෙන්න තියෙන හොඳම භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. මම විනාඩියක් ඔබට මෛත්‍රී භාවනා කරන්න කොහොමද කියලා දැන් පුරුදු කරනවා. හැම දිනම දැස් පියා ගන්න. මෙහෙම හිතමු. සංසුන් වෙන්න ඔබ ඉන්න විදිය හරි. දැන් මේ වෙලාව භාවනා විචිත කාලේ අපි දැන් මේ විදිහට සිහි කරමු මම කියන දේ ඔබ අහගෙන ඉන්න. සියලු සත්වයෝ වෛර නැතු විත්වා තර වෙලාවේ ඔබ විසින් රැස් කරපු පින බුදුරජාණන් වහන්සේම නිවසට වඩම්මලා සරියුත් මොගලන් මහා කස්සපාදී උතුමන් නිවසට වඩම්මලා දුන්න දානෙට වඩා මහත්ඵලයි මහනිසංසයි. ඇයි එහෙම වෙන්නේ? අප මේ පින රැස් කළේ මනස මෙහෙවලා. ජීවිතේ වටින්නේ ශරීරයට වඩා මනස. හිතන්නකො කෙනෙක් ඉන්නවා ශරීරයෙන් පුෂ්ටිමත්. හැඩවැඩයි, ලස්සනයි. හැබැයි මන්ද මානසිකත්වයෙන් යුක්තයි. වැඩක් තියනවද? වැඩක් නැහැ. කෙනෙක් ඉන්නවා ශරීරයෙන් කටු ගැහිලා, ඇට ගැහිලා, නහරවැල් ලිලික්පිලා, කැතම කැතයි, කළුයි, විරූපී. හැබැයි නිරෝගී මනසක් තියෙනවා. දැන් අර ඇති හැකි තැන පිරිපුන්ව ඉන්න මන්ද මානසික කෙනාට වඩා දුගී පැලේ ඉන්න හොඳට හිතේ නිරෝගී බව තියෙන කෙනා වටිනවද නැද්ද? එහෙනම් තේරුම් ගන්න. මනස තමයි මිනිස්සෙකුට වැඩිපුරම වටින්නේ. එහෙනම් මානසිකව රැස් කරන පින්වලින් ලොකෝ පිනක් රැස් වෙනවා. මෛත්‍රී භාවනාව පුංචි වෙලාවක් හරි කිරීමෙන්. මේක දිනපතා එදිනදා ජීවිතේ ටික ටික ටික ටික කරන්න. තුන් වේලක් ආහාර අනුභව කරනවානේ. එහෙනම් තුන් වේලා මෛත්‍රී භාවනාව කරන්න. ඒක මනසට ආහාර ටික බඩට. බුදුරජාණන් දේශනා කරනවා මහාම පින් රැස් වෙන තවත් එකක් තියෙනවා. ඒ තමයි කියනවා ඇස් පිල්ලම් ගහන මොහොතක්. අසුරුසනක් ගහන මොහොතක්. කෙනෙක් සිහි කරනවා නම් අනේ මේ හැම දෙයක්ම අනිත්‍යයි නේද කියලා. ඒකට යා පිනක් නැහැ. ඒක පින්වල කූට ප්‍රාප්තිය. පින කියන එක පිළිවෙලින් අපි ගත්තොත් රජකම දක්වා. අපි ගත්තොත් අමාත්‍යවරු ඉන්නවා. මහයමතුරු ඉන්නවා. අග්‍රාමාත්‍යවරු ඉන්නවා. රජවරු ඉන්නවා. මේ සියලු දේවල් අතර රජතුමා අග්‍රයි වගේ. සියලු පුද්ගලයන් රජතුමා අග්‍රයි වගේ. සියලු පින්කම් අතර අග්‍ර වෙන්නේ අනිත්‍ය භාවනාව. එහෙනම් පින්වත්නි මේ විදිහට දැන් අද අපි ඉගෙන ගත්තා මුදල් වියදම් කරලා කරන්න පුළුවන් පින්කණුත් ඉගෙන ගත්තා. සත පහක්වත් වියදම් වෙන්නේ නැතුව කරන පින්කම් ටිකක් ඉගෙන ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පින් කරන්න බය වෙන්න එපා. එහෙනම් භෞතිකව මුදලක් වියදම් කරලා කරන පින්කම් වලට බයක් ඇති කරගන්න එපා. විශේෂයෙන්ම කියන්නට ඕනේ අගහිඟතා පෙලෙන්නේ අග අගහිඟතා තියන අය. නැති බැරිකම් තියන අය. දුප්පත් අය. හැමතිස්සෙම හිතනවා අනේ අපිට නෑනේ නෑනේ නෑ කතා වැත්ත. ඔබට නැති බැරි නිසා යම් කෙනෙක් ගෙනල්ලා ඔබට අපි හිතමුකෝ වටින වටින දේවල් පරිත්‍යාග කරලා යනවා. ඒකෙන් ඔබ සතුටු වෙනවා. අපි හිතමු ඔබට පූජා කළා වියලි සලාක. අපි හිතමුකෝ වැඩිපුරත් එක්ක මාසයකට පූජා කරා කියලා පරිත්‍යාග කරා කියලා. ඒක මාසෙක ඉවර වෙනවා. ඒකෙන් පොහසත් වෙන්නේ ඒකෙන් පින් ටෙස්ට් කරගන්නේ ලබන කෙනා නෙමෙයි. ඔබට පරිත්‍යාග කරපු කෙනා. පරිත්‍යාග කරන කෙනා දෙන්න දෙන්න දෙන්න පොහසත් වෙනවා. ලබන කෙනා ලබන්න ලබන්න පින අවසන් කරලා දානවා. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම නෙමෙයි. ඇති හැකි කෙනා නැති බැරි කෙනාට පරිත්‍යාග කරන්න ඕනේ. නැති බැරි කෙනාත් පිනක් කරගන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? නැති බැරි කෙනා බුදුරජාණන් ඉස්සර කරනවා තියෙන එකකින් හරි චුට්ටක් දෙන්න ඕන කියනවා මහණෙනි. බුදු කෙනෙක් තරම් දන් දීමේ වටිනාකම තව කෙනෙක් දන්නවනම් අතර ගත්ත බත් පටි බත් කටක් තව කෙනෙකුට නොදී අනුභව කරන්නේ නැහැ කියනවා. ඒක තමයි අපි ගමේ පන්සල් වල පුරුද්දක් හැටියට අපේ ස්වාමින් වහන්සේලා දානෙවල් ගන්න කලින් බත් මිටක් අයින් කරලා දානෙවල් ගන්න. ඒ බුද්ධානුශාසනාව, බුද්ධානුවාදය. ඔබ පුරුදු වෙන්න එහෙම කරන්න. පන්සලේ හාමුදුරු විතරක් නෙමෙයි. සියලු සතුන්ට ආහාර වේවා කියලා බත් මිට එක වාදනයකට අයින් කරන්න. පස්සේ සතුටුට දෙන්න පුළුවන්. ඒකේ පුදුම පිනක් ඇස්සෙනවා. ඒ විතරක් නෙමෙයි. කෙනෙක් බත් මිටක් විසික් කරන්නේ අයින් කරන්නේ ඔබ ආහාර අනුභව කරලා දැන් බත් මොකවත් නැහැ. හැබැයි පිගාණි ඉදුල් තියෙනවා. පාත්‍රේ ඉදුල් තියෙනවා. පාත්‍රේ හොදනකොට පිගාණ හොදනකොට මෙහෙම හිතනවා. මේ ඉදුල් වතුර මේ පොළොව ඇසුරු කරගෙන සිටින කෘමි සත්වයන්ට ආහාර වේවා කියලා හිතනවා. මහන්නේ ඒකත් පිනක් කියනවා. බලන්න බුදුරජාන් වහන්සේ ඉඳුල් වතුර ටිකවත් අපතේ යන්න දෙන්නේ නැතුව ඒකත් පිනක් බවට පරිවර්තනය කරනවා. මේකින් අපි බුදුරජාන් වහන්සේගේ හිත පහද ගන්න ඕනේ නැද්ද? හිත පහදවා ගත යුතුයි. එහෙනම් නැතිම බැරි කෙනාත් පුළුවන් විදිහට පිනක් කරගන්න ඕනේ. අන්න බාහිර කියලා දුගියෙක් හිටියා. හරිම දුප්පත්. ඇඟ පුරා කුෂ්ඨ තගරසිකී කියන පසේ බුදුරජාණන් වහන්සේ දවසක් පින්ඳ පාතේ වැඩියා. මේ කුෂ්ඨ හැදිච්ච රෝගියා පසේ බුදුරජාණන් වහන්සේ දැක්කා. පසේ බුදුරජාණන් වහන්සේ ඒ කුෂ්ඨ හැදිච්ච රෝගියාට අනුකම්පා කරලා හිමීට ලං වුණා. පාත්‍රේ මෙහෙම දිගෑරියා. අර අනුභව කර කර ඉන්න ඉඳුල් අතින්ම අර අන්න බාර කියන කුෂ්ඨ රෝගියා කෑම පිටක් දාහනේ පිටක් පාත්‍රයට පූජා කළා. එච්චරයි පිනකට තිබ්බේ. මේ කෙනාගේ ජීවිතය අවසන් වුණා. මරණට පස්සේ ගිහිල්ලා දෙවියන් අතර ඉපදුනා මහානුභාව සම්පන්න දෙවි කෙනෙක් වෙලා. දැන් මහානුභාව සම්පන්න දෙවි කෙනෙක් වෙලා උපදින්න ඒ අන්නබාර කුෂ්ඨ රෝගියාට කුෂ්ඨේ බලපෑවද? යාචක ජීවිතේ බලපෑවද? මහපාර ජීවත් වීම බලපෑවද? වැරහැලි බලපෑවද? කුලේ බලපෑවද? වංශේ බලපෑවද? නෑ මොකවත් බලපෑවේ නෑ මොකද බලපෑවේ? කරගත්ත පින බලපෑවා. පස්සේ කාලෙක ගෞතම සම්මා සම්බුදු ශාසනයේදී අනුරුද්ධ කියලා මහරහතන් වහන්සේ නමක් බිහි වෙනවා. ඒ අනුරුද්ධ මුනිවරයා තමයි පෙර වසේ බුදු රජාණන් වහන්සේලා වැඩ ඉන්න කාලෙක අර දාන ටික පූජා කරපු අන්නබාර කුෂ්ඨ රෝගියා දැක්කද? එහෙනම් නැතිව බැරි කෙනා පිනක් කරන්න ඕන. අපි දන්න මේ ග්‍රාමවාසීව ඉන්න බොහෝ පිරිමි අය මත්විසාර පාවිච්චි කරනවා. මත්විසාර වලට ඔබ වියදම් කරන මුදල් ඔබ මේ වෙනකොට එකතු කරා නම් ඔබත් තට්ටු දෙකක ගයක් හදලා. එහෙනම් අනුන්ගේ දේවල් බල බල හොල්ල හොල්ල ඉන්න ඕනේ. මධ්‍යසාර වලට ඔබට අපි හිතමුකෝ දවසකට රුපියල් 200ක් වියදම් වෙනවා කියලා. 200ට බෑ. 200ට බෑ. 200ක් වියදම් වෙනවා කියම අවු. මාසෙට කීයක්ද? 200 වැඩි කිරීම 30. රුපියල් 6000ක් නේ පියල් 6000ක් 6000ේව 12ක් 72000යි මගේ නම් අතේ සත පහනේ බැංකු පොත හිස් වෙලා ඕවා නේද අපිට ඇහෙන්නේ කූඹේ පිරිමිකමනේ පිරිමිකම තියෙන්නේ අරක්කු වීදුරුවේ නෙමෙයි පිරිමිකම තියෙන්නේ බීරි සුරුට්ටුවේ නෙමෙයි පිරිමිකම තියෙන්නේ මධ්‍යසාරවල මන්ත්‍රවල නෙමෙයි. පිරිමිකම තියෙන්නේ යහපත් ගුණධර්ම වලයි. ඔබ තෙරුවන් සරණ ගිය කෙනෙක් නම් ඔබ හොඳ පිරිමියෙක්. ඔබ දඩයන්නේ යන්නේ නැත්තම්, සත්තු මරන්නේ නැත්තම් ඔබ හොඳ පිරිමියෙක්. ඔබ හොරෙක් නෙමෙයි නා. ඔබ හොඳ පිරිමියෙක්. ඔබ පෞල් ජීවිතයේ කෙලෙසන ඇසුරක් පවත්වන්නේ නැත්තම් ඔන්න ඔබ තමයි සැබෑම පුරුෂයා. සුපර්ස්ටාර් කිව්වත් කමක් සුපර්ස්ටාර් තෝරන්න එක එක දේවල් වලටනේ. සින්දු කිව්වම සුපර්ස්ටාර් වෙනවා. නැටුවාම සුපර්ස්ටාර් වෙනවා. රංගපෑමම සුපර්ස්ටාර් වෙනවා. ඔබ දන්නවද? පන්සිල් ආරක්ෂා කරාම සුපර්ස්ටාර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා. අර සියලු දේවල් වලින් ලැබෙන කුසලාන මුදල් ත්‍යාග ටික කාලයකදී අවසන්. පරලොවට යන්න බෑ සුපර්ස්ටාර් වෙලා. නමුත් තෙරුවන් සන්න ගිහිල්ලා හොඳට පන්සිල් ටික ආරක්ෂා කරගත්තොත් ඔබ තමයි සුගතිගාමි වෙන සුපර්ස්ටාර් බවට පත් වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න. බුදු කෙනෙකුගේ ධර්මයක් ලැබිච්ච යුගයක ඉපදිච්ච අපි මීටත් වඩා බුද්ධිමත් වෙන්නට ඕනේ. පුළුවන් තරම් මේ හැමදෙනාම එක දවසකට එක බණක් හරි ශ්‍රවණය කරන්න. අපි දිනපතා කරන දේවල් තියෙනවා. දිනපතා ආහාර අනුභව කරනවා, ඇඟපත හොද ගන්නවා, ස්නානය කරනවා, නිදා ගන්නවා. වැඩ රාජකාරී කරනවා. ගමන් බිමන් යනවා නේ. ඒ වගේම රූපවාහිනී යන්ත්‍රයේ තියෙනවා නම් අපි ප්‍රවෘත්ති බලනවා, ටෙලිනාට්‍ය බලනවා, චිත්‍රපටි බලනවා, විවිධ වාර්තා වැඩසටහන් බලනවා. දිනපතා මම ඔබට ඒකක්වත් කරන්න එපා කියන්නේ. එපා පුතේ ඔබ තරහ වෙයි මගෙත් එක්ක. අනේ ආන්දර අපිට මේකවත් බලන්න එපා කියලා කිව්වනේ. නෑ බලන්න. හැබැයි ඒ දේවල් අතරට තවත් එකක් එකතු කරගන්න. දවසකට එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. ඇතැම් විට ඇතැම් පින්නතුන් පුරුද්දක් හැටියට දිනපතා පුවත්පත් බලනවා. එහෙනම් පුවත්පත් අහනවා. ඔබ පුරුද්දක් හැටියට පුවත්පත් බැලුවට කමක් නැහැ. පුවත්පත් ඇහුවත් කමක් නැහැ. පුරුද්දක් හැටියට ඔබ බණ පොතකුත් කියවන්න. හැම ගෙදරකටම පිරිත් පොතක් ගෙන්න ගන්න. අඩුම ගානේ ගෙදරේ කරණීය මෙත් සූත්‍රේවත් කියලා දෙවියන්ට පින් දෙන්න. ඒක තමයි බෞද්ධයන්ට සෞභාග්‍ය උදා කර ගැනීමේ ලේසිම පහසුම කෙටිම මාර්ගයේ බවට පත් වෙන්නේ. ඇති ඒක නිසා පින්වත්නි බුද්ධ ශාසනයකදී කොහොමද පින් කරගන්නේ? කොහොමද පිනට බය නොවෙන්නේ? කියන එක දැන් අද අපි සවිස්තරාත්මකව කතා කළා. ඒතර මම ඔබට දැන් මුලින්ම කියලා දුන්නා කොහොමද මුදල් වියදම් කරලා කරන්නේ පින්කම් කියලා. හරි? ඊට පස්සේ කියලා දුන්නා මුදල් රැස් නොවි කරන පින්කම්. ඒ මොනවද? පහන් සිතින් තෙරුවන් සරණ යාම. පහන් සිතින් පන්සිල් ආරක්ෂා කිරීම. ඒ වගේම මෙත් සිත සුළු වේලාවක් හරි වැඩිම අනිත්‍ය භාවනාව කිරීම. අනිත්‍ය භාවනාව කිරීම ගැන නම් අපිට නිතරම මේ බෞද්ධ නාලිකාව ඔස්සේ අනිකුත් නාලිකා වලින් අපිට මේ බණ භාවනා ගැන අහන්නට ලැබෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ කාරණා හොඳින් මතක තියාගන්න. ඉතින් විශේෂයෙන් පුණ්‍ය ආනුමෝදනා කරනවා මෙච්චර දුර බැහැරක ඉඳලා අපිව මේ මොන්රාගල මේ ලියන්වල දොඹගහවල ප්‍රදේශයේට වඩමෝලා ධර්ම දේශනාවක් කිරීමට මූලික පසුබිම සකසලා දුන්න මැලිබ නායතනයේ පින්වතුන්ට ඒ වගේම මේ ධර්ම දේශනාව ආවරණය කිරීම පිණිස බොහෝ දුෂ්කරතා ගෙවාගෙන මේ විහාරයට පැමිණ බෞද්ධ නාලිකාවේ බාහිර කොටගත කිරීම අංශේ මේ ලලිත් අයියා එතකොට අපේ මේ අනිත් අයියා ඇතුළු සියලු දෙනාට. ඉතින් ඒක නිසා දැන් අපි පුණ්‍ය ආනුමෝදනා සිදු කරන විශේෂයෙන් ගෞරවනීය විහාරාධිපති පරදහකලේ රාහුල ස්වාමින් වහන්සේ ප්‍රාදේශීය ශාසනාස්ක බල මණ්ඩලයේ පූජනීය නායක ස්වාමින් වහන්සේලාගේ මූලිකත්වයෙන් අවශේෂ මහා සංඝරත්නයේ වැඩමීමෙන් සිදු කරන ලද මේ පින්කම සිද්ධ කරලා විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ මෙලිබන් බිස්කට් සමාගමේ නිර්මාතෘවරු හේජි හින්නියප්පහම මෙතිදුන් සිහි කරලා එතුමාගේ 48 වන ගුණානුස්මරණය නිමිති කරගෙන එතුමාණන්ට පින් දීමට පින්කම සංවිධානය කරන්නේ උදේශා AHP වීරසිංහ මැතිතුමා ඇතුළු පවුලේ සියලුම දෙනා එකතුව තමන්ගේ කල්යාණ මිත්‍ර විදායක ශ්‍රේණියේ පින්නතුන් පින්වත්යන් සහ සේවක සේවිකා මහත්ම මහත්මීන් සහෝදර සහෝදරියන් එකතු කරගෙන විශේෂයෙන් බලාපොරොත්තු වෙන දිවංගත ඒ.ජේ. හිඤ්ඤාප්පු මහා මෙතුමාට පින් දීමට AHP වීරසිංහ මෙතුමා නමින් මිය පරලෝකයේ සිටු ඥාතීන්ට පින් දීමට මෙල්බන් බිස්කට් සමාගමේ සේවයේ කොට මිය පරලෝකයේ සිටු දෙනාට පින් දීමටත් දායක සභාවේ සිට මිය පරලෝකීය සිළුම ඥාතීන්ට පින් දීමට මේ පින්කම සිද්ධ කරනවා. ඒ වගේම බෞද්ධ නාලිකාවේ නිර්මාතෘවර මේ දිනවල රෝගාතුරව නේවාසික ප්‍රතිකාර ගන්න ලබන පූජනීය වන්දනීය අප කල්යාණ මිත්‍ර හිතවත් දරණාගම කුසලගම ලොකු හාමුදුරුවෝ වහන්සේට මේ රැස් කරන හැම පිනක්ම ඊතාරික්මන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණසම මේ පින් හේතු වාසනා වේවා ඒ.ජී. රත්නපාල සමරවීර මෙතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ පින්නතුන් AHP වීරසිංහ මැතිතුමා ප්‍රධාන පවුලේ සියලු දෙනාට සමූහ සමානාධිකාරීතුමා ප්‍රධාන මෙලිබන් සමාගමේ සියලුම සේවක මණ්ඩලයට විහාරස්ථානයේ ගරු කටයුතු විහාරාධිපතින් වහන්සේ ඇතුළු විහාරවාසී ප්‍රදේශවාසී මහා සංඝරත්නයටත් ප්‍රධාන දායක සභාවේ සියලුම දෙනාටත් ආශිර්වාද සිත ප්‍රාර්ථනා කරන අතර අටපිරිකර සිසු පිරිකර සහ විහාරස්ථානයට අවශ්‍ය සියලුම විහාරාරාම අංග පූජා කරන සියලුම පින්නතුන්ට ආශිර්වාද කිරීමටත් ඔවුන්ගේ දෙමාපියන්ට ඒ වගේම ඒ සිළු දෙනා නමින් මිය පරලෝකයේ සිළු ඥාතීන්ට නිවන් සුව පිණිස මේ හැම පිනක්ම හේතු වාසනා වෙත්වා රැස් කරන ලද උදාාරතර පුණ්‍ය ධර්ම මේ අඩවි වලට වනාන්තර වලට සීමාවන්ට අධිග්‍රහිත වැඩවසන සියලුම දෙවි දේවතාවෝ මේ පින් දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා ඔබ අප හැමදෙනා නමින් මියගිය සිළු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පූජනීය වන්දනීය මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රී සත්‍යධර්මයේ ශ්‍රවණය කිරීම පිණිස මේ විහාරස්ථානට පැමිණි ඔබ සෑම සිළු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මෙලොව නායකනේ සියලුම මහත් මහත්මීන්ට සේවක සේවිකාවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. රටවාසීව ලෝකවාසීව ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාට වගේම බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සෑම සුළු දෙනාට රැස් කරන ලද සියලු පින් අමානිමත් සුව පිණසම හේතු වාසනා වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම තෙරුවනේ අනන්ත ආශිර්වාදයෙන් සියලු යහපත උදා වේවා සාදු සාදු සාදු සදහවත්නි ධර්මදේශනා පවත්වා වදාළ පූජනීය කැලණිය අජිත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු අද මේ ධර්ම දේශනාව වෙනුවෙන් Tamanගේ දායකත්වය ගැන කටයුතු කළේ විශේෂයෙන්ම මැලිබන් බිස්කට් සමාගමේ නිර්මාතෘ AG හින්නිඅප්පුහාමි මැතිතුමන්ගේ 48 වන ගුණසමරුව නිමිත්තෙන් AHP වීරසිංහ මැතිතුමා ඇතුළු ඒ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් පිරිස ඒ නිර්මාතෘතුමන් හින්නිඅප්පුහාමි මැතිතුමන්ට නිවන් සුව සැලසේවායි ප්‍රාර්ථනා කරමින් අපි මේ උතුම් වූ පින්කම නිමාවටපත් කරන්නේ ඒ පවුලේ සැමටද උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමින් සැමට තෙරුවන් සරණයි